ඒ සන්තුට්ටි ගුණේ නැතුව අසන්තුට්ඨිතාවය ඇති වෙන්න පටන් අරගත්තොත් හිග භාවය තෘෂ්ණාවටම නම. ඒක නිසා අපිට මේ ශාසනය සඳහන් කරන්නේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස කියන පැවිද්දෙක්ගේ සිව්පසේ ගත්තොත් ලදයම් සිවුරකින් සතුටු වෙන ලදයම් සිවුරකින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කරනවා. ලදයම් පින්ඩපාතකින් සතුටු වෙන ලදයම් පින්ඩපාතකින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කරන ලදයම් සේනාසනයකින් සතුටු වෙන ලදයම් සේනාසනයක් ලැබීමෙන් සීනාසනයකින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරන ලදයම් භාවනාවක් ලැබීමෙන් සතුටු වෙන ලදයම් භාවනාවකින් සතුටු වෙන ಗುಣ ප්‍රකාශ කරන ගතිය කියලා මේ අරියවංශ සූත්‍ර දේශනාදී මේ සිව්පස පරිභෝගයේදී සන්තුට්ඨීතාවය පෙන්ලා දීලා තියෙනවා. මේක දැනගෙන ඉන්නවනම් රජ වුණත් තියෙන දුකත් සන්තුට්ඨීතාවය ඇති වෙන තියෙන මනුෂ්‍යයා තුළ තියෙන සැපතත් තේරුම් අරගන්න පුළුවන් වෙනවා. එදාට තේනවා සભ્યත්වය කියන්නේ මොකක්ද කියලා. එදාට තේනවා ශිෂ්ට භාවය කියන්නේ මොකක්ද කියලා. එදාට තේරෙනවා සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද කියලා. එදාට තේනවා මහත්ම ගතිය කියන්නේ මොකක්ද කියලා. අපි ඇස් බැඳලා තියෙන. අපි දැන් හිතාන තියෙන සන්තුට්ටිය තියෙන්නේ වැඩියෙන්ම සල්ලි තියෙන තැන, මැණික් තියෙන තැන, රත්තරන් තියෙන තැන, මේ නිලයේ තලය තාන්න මාන තියෙන තැන කියලා. අනේ එවැනි ඇත්තු විඳින දුක් දකින්නකොට ඊට වැඩිය කොච්චර වටිනවද කියලා හිතන මේ ලද දෙයින් සතුට වෙන ගතිය. මේ ලද දෙයින් සතුට වෙන ගතිය හරස් කැපෙන තැන් දෙකක් තියෙනවා. නැත්නම් හරස් විදියට පාවිච්චි කරන දෙකක්. එකක් තමයි කාම වස්තු එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙන මේ ආමිෂ වස්තු පිළිබඳව අසන්තු සන්තුට්ටි භාවය ඇති කරන්න නමුත් ලබන්න තියෙන අධික ඥාන පිළිබඳව අසන්තුට්ටි භාවය ඇති කරගන්න නිසා සන්තුට්ටි කියන වචනය මෙතන පාවිච්චි කරන්නේ ආමිෂයේ සම්බන්ධවයි. එහෙම නැත්නම් ප්‍රත්‍ය සම්බන්ධවයි. ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් ලද දෙයින් සතුටු වෙන. නමුත් Taman දැන් ලැබලා තියෙන්නේ විපස්සනා ඥානයක් විතරනම් ඒකෙන් සතුටු නොවි ඊගාවෙකට යන්න ඕන. ඊගාවෙකට යන්න ඕන. ඊට පස්සේ සෝවාන් මාර්ගය ලබන්න. ඒක සතුටු නොවි සකදාගාමි වෙන්න ඕන. ඒක සතුටු නොවි අනාගාමි වෙන්න ඕන. ඒක සතුටු නොවි රහත් වෙන්න ඕන. එතන අසන්තුට්ඨීතාවය දිනු කරන්න ඕනේ ලෞකෝත්තර සම්පatti વિશે. ලෞකික සම්පatti ආමිෂ සම්පatti વિશે සන්තුට්ඨී භාවය දිනු කරන්න ඕන. ඉතින් මේක හුඟ දෙනකොට පටලැවෙනවා. වෙලා තියෙන්නේ මොකද්ද? ආමිෂ සම්පත්තිය පිළිබඳව අසන්තුට්ටි භාවයේ මේ දිනු කරනවා. ලෞකික ලෝකෝත්තර සම්පත්තිය පිළිබඳව සන්තුට්ටි භාවයේ දිනු කරගන්න. ඉතින් මේ මනුස්සයා මේ පිටිපස්සෙන් පිටිපස්සට යන මනුස්සෙක් බාටපත් වෙනවා. ඒක අනිත් පැත්ත හරවනවා කියලා කියන්නේ ආමිෂයේ සම්බන්ධයෙන් අපි සන්තුට්ටි භාවයකුත් ලෝකෝත්තර ගුණ વિશે, निराமிෂ ගුණ વિશે අසන්තුට්ටි භාවයකුත් දිනු කරගන්න පටන් අරගත්තොත් අපිට තේනවා මේක තමයි සම්මිය දෘෂ්ටි කියන්නේ. මේක තමයි ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා කියන්නේ. මේක තමයි අන්‍ය ශාසන වල දකින්න බැරි දෙය කියලා කියන්නේ. මේක තමයි නෛර්යානිකත්වය කියලා කියන්නේ. නමුත් ඒක අපි දන්න ආගයන් ආඩම්බරයන් එක සමාන්තර වෙන්නේ නැහැ. දන්න ආගයන් ආඩම්බරයන් එක හරස් වෙන්නා වගේ තමයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා මේක කවදාකවත් දෙන්නේ එකතුලා අපි දෙන්නම මේකෙන් සතුටට වෙමු කියලා කියන්න බෑ. මේක තන්නේ පුද්ගලයේ ගමනක් මෙතන තියෙන්නේ. අපිට පුළුවන් ඕනම වෙලාවක ලද දෙයින් සතුටු වීමේ සතුටු වෙලා සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරන්න. ඒක වළක්වන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. නමුත් ඒක දන්නේ නැතුව මේ පිරිස යන නිසා 99%ක් මේ අසන්තුට්ටි භාවයෙන් අයිතිවාසිකම් සදා සටන් කරමි. අනුන්ට චෝදනා කරන පුරුද්ද කොච්චර අපි ළඟ තියලාද කියනවනම් යම් කිසි කෙනෙක් අයිතිවාසිකම් සටන් නොකළොත් යම් කිසි කෙනෙක් චෝදනා නොකළොත් නෝන්ජලෙක් කියන තරමට සමාජෙ පිරීලා තියෙනවා. නමුත් යෝගාවචරයා මේ සන්තුට්ටි භාවය දිනු කරාට පස්සේ ඒ යෝගාවචරය යන ගමනේ හුල්ලඟක් නෑ වදින්න. මොකද ඔක්කොමලා කොන් දෙකට ගිහිල්ලා රණ්ඩුවේ ඉන්නේ. මැදමාවතේ කිසිම රණ්ඩුවක් නෑ. හැබැයි හොඳට කාරණාව තේරුම් අරගන්න ඕනේ මේ සන්තුට්ටි භාවය තමයි නිවනට මඟ. ඒක අභාග්‍ය සම්පන්න විදිහට අද පෙන්වලා තියෙන්නේ නිවනට මඟ තියෙන්නේ කාම අත්ති කිලමතාන යෝගයේ තුලින් එහෙම නැත්නම් කායට දුක් දීම තුලින් කියලා. නමුත් මාගේ සරුවච්චන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනට උන්වහන්සේ කියන සුගත ගුණය කියලා එකක් උන්වහන්සේ සුන්දර ලෙස මේ ගමන ගමන් කරලා තිනේ. මොකද උන්වහන්සේ දන්නවා කය සංසිඳුණා නම් ආනාපානය සංසිඳුණා නම් ප්‍රීති සුඛ පහළ වෙනවා. ද්වේෂය නැති වෙනවා. චිත්ත සංස්කාර සංසිඳුණා නම් අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ගමනේදී හම්බ වෙන්නේ ප්‍රීති සුඛ අතිප්‍රමෝද මිස පශ්චාත්තාප නෙවෙයි. පශ්චාත්තාප වුණා නම් අනිවාර්යයෙන්ම වාංගු කරලා තියෙන අපේ භාවනාව ආමිෂයකට. ලෞකික දෙයකට. එව්වයිදී අපිට කනගාටු භාවය ඇති වෙනවා. නමුත් निराமிෂ දෙයක් සම්බන්ධ කරන, ලාභ සත්කාරයෙන් තොර දෙයක් සම්බන්ධ කරන භාවනා කරනවා නම් එන්නෙම ප්‍රීතියක්, එන්නෙම සුඛයක්, එන්නෙම අතිප්‍රමෝදයක්. ඒ නිසා වැරදිච්ච, පෙරදිච්ච ඕන වෙලාවක තර්කානුකූලව හෝ මූල ධර්මානුකූලව ඒ කියන්නේ සුතමේ ඥාණයෙන් පෙන්ලා දෙන්න පුළුවන් අපේ ප්‍රපංච ධර්ම තමයි වැඩ කරන්නේ කියලා. එනිසා මේ නිවනේ ස්වභාවය මේකයි යම් දවසක මේ සන්තුට්ඨීතාවය හිතේ සුතමේ වශයෙන් හෝ තාර්කික වශයෙන් හෝ භාවනා වශයෙන් ලබා ගත්තා නම් නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක අත්දකින්න පුළුවන් වෙනවා. නිවන නොලබ නිවන් ලබන හැටි තමයි මේ කියන්නේ. නිවන ලැබුණාම ඇති වෙන සන්තුට්ටි භාවය සන්තුට්ටි භාවය දැන දැනගෙන සන්තුට්ටි භාවයේ ಗುಣ ප්‍රකාශ කරනකොට ඉබේම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සන්තුට්ටි භාවය කියන එක කවදාකවත් ස්ත්‍රී පුරුෂ භාවයේ රැඳිලා නැහැ. කවදාකවත් පැවිදි උපවිදි භාවයේ රැඳිලා නැහැ. කවදාකවත් ආගමක රැඳිලා නැහැ. මනුස්සකමත් එක්ක ආපු වටිනා ගුණයක්. ඉතින් ඒක දන්නේ නැතු ඒක පාගගෙන ආමිෂයෙන් සැප සම්පත් කරන්න ගියාම රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මාන, ආජීවාසිකම් සඳහා සටන්. එහෙම නැත්නම් චෝදනා පිරිච්ච ලෝකයක් තියෙන. තුවන් තුවම් පේසුඤ්ඤං ආදි වශයෙන් සරුවත් සංසාර කරන තෝතෝ වරපල කියාගෙන බොරු කියාගෙන හිස් වචන කතා කරගෙන මේ යන්නේ මොකටද? මේ සීමිත වූ ආමිෂයට කරන රණ්ඩුවකට. ඒ අසීමිත වූ මේ ලෝකෝත්තර පැත්තට ගියාම නිතරංග ජයක් තියෙනවා. ඒ නිතරම ජය තුළ තමයි සතුට තියෙන නිසා යෝගාවචරය හැම වෙලාවෙම ප්‍රසන්න මානසිකින් ජීවත් වෙන්නේ මේ ලද දෙයින් සතුට වීම නම් වූ පළවෙනි පාඩම දන නිසා. අවසානයේ පුද්ගලයා අනිවාර්යයෙන්ම යන්නේ ඒ සතුටටම තමයි. ඒ නිසා අවේදිත නමුත් මේ සුඛයට සුඛයක් කියලා කියන්නේ ඒතර රණ්ඩුවක් නැති නිසා. නිවනට අවේදිත සුඛය කියලා කියන්නේ රණ්ඩුවක් නැහැ, උදුම සතුටක් තියෙන. නමුත් මේ ලෝකයේ ආමිෂ පැත්තක් විතර දකින්න නැත්තන් පේන්න තියෙන්නේ නිවන් සුඛය කියලා කියන එක බහම මේ සීතල වෙච්ච පිලුණු වෙච්ච ආහාරයක් වාගේ. ඒ මොකද අපි ඒ තරම්ම ශාසනයෙන් ඈත් වෙලා ඉන්න නිසා. නිසා ශාසනේ තේරුම් ගන්න තේරුම් ගන්නකොට ඉබේම ප්‍රමෝදමත් වෙන ගතිය සතුට හිතක් අපිට ඇති වෙන්න පටන් ගන්න නිසා අපි නිතරම බලන්න ඕනේ මේ සන්තුට්ටි ගතිය ඇති කරන අතර ඒ සැප අපේ දූ දරුවන්ට අපේ ශිෂ්‍යයන්ට, ගෝලයන්ට, බාලයන්ට එහෙම නැත්නම් මතු પરම්පරාවට උරුම වාසිකමක් කරලා දෙන්න නම් මේ දැනටමත් අපි නිවන් දැක්කා වාගේ සතුටු වෙච්ච කෙනෙක් වායේ ගත කරන්න පටන් ගන්නකොට මේ වර්තමාන මොහොතත් එක්කම සතියත් එක්කම ප්‍රසන්න භාවයක් තමයි එන්නේ. කිසි දෙයක බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක් එහෙම නැත්නම් පසුබාන ගතියක් එන්නේ නැහැ. එතකොට තමයි අපිට බුදුන් දැක්කා කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ සතුට හිත ඇති වෙච්ච කෙනා කවදාහක්වත් සමාජශීලී වෙන්න යන්නේ සමාජශීලී වීම අනිවාර්යයෙන්ම මේ සතුටට බාධාවක්. ඒ නිසා තමන් තනි වෙනවයි කියලා කියන්නේ කායික වශයෙන් තනි වෙනවා විතරක් නෙමෙයි ආමිෂය ලැබෙන්නා වූ ආමිෂයෙන් සතුට වෙන්නා වූ ඕ නැත්තම් ආමිෂය කියනවා රූප විතරක් නෙමෙයි රූප වලන ඇස් දෙකත් වහගන්න. ලස්සන මිහිරි සද්ද විතරක් නෙමෙයි සද්ද නැහෙන තැනකට යනවා. ගන්ධ සුවඳ නැහෙන විදියට තැනකට යනවා. කටෙන් කතා කිරීම හෝ ආහාර ගැනීම නතර කරලා මේ කයට සීමා වෙලා ඒකත් ඒ අරමුණත් ගෙවම් කරන තැනට ගියාට පස්සේ ඔන්න විවේකයක් එන්න පටන් ගන්නවා. ඒ විවේකයට කියන තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හා බැඳිලා තිබුණු විඥාණය ඉන්ද්‍රියන්ගෙන් වෙන් වෙලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ගන්නට විස්්‍රාම වීමක් තමයි මේ පවිේකතාවෙන් කෙරෙන්නේ. නිසා ගෝසාවට රැල්ලට රැළට වැටුනොත් ඒක මහා වෙහෙස කරයි. සන්තුට්ටි බව දන්න කෙනා කවදාකවත් නැහැ. එහෙම යන්නේ ඒක තැනකදී සරුවචන් වහන්සේට සරුවචන් බොහොම ප්‍රසිද්ධයි මේ හොවියකීතාවේට උන්වහන්සේ යම් දලාවක යම් තැනක පිරිසකට පැමිණෙනවනම් භික්ෂු භික්ෂුණී විතරක් නෙමෙයි අන්‍ය තීර්ථක ආරාමයකට හරි ඒ මිනිස්සු අතර ඉන්න නායකයා අන්‍ය තීර්ථක නායකයා කියනොත් බවත් ගෞතමයන් වහන්සේ වඩනවා කෑ ගහන්න එපා නිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා උන්වහන්සේ කැමති නෑ ගෝසාවට උන්වහන්සේ විවේකයට කැමති කියලා. ඉතින් එතකොට ඒ නායකයා විසින් තමන්ගේ ගෝල බාල පිස සම්පත් කරනවලු මේ බුදුහාමුදුරුවෝ විවේකයට කැමති කියලා.